සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 29 වන සතිය අදින් ආරම්භ වෙනවා. ඉතින් 29 වන සතියේ චිත්ත විසුද්ධිය ඇසුරෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සතිය පුරාවටම අද දවසේ පටන් උතුම් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ඔබට අපට මෙත්සිතින් පවත්වන්නට සූදානම් දේශනාව වෙනුවෙන් සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පෝජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු.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 මේ ජීවිතේ සකස් කරගෙන සතර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසීම සඳහා අපි අවශ්‍ය කරන වැඩපිළිවෙල උපද්දවා ගන්න ඕනේ. දැන් අද ඉඳන් අද දවස අද සඳුදා දිනය අද දිනේ ඉඳන් අපි සාකච්ඡා කරන්නේ චිත්තවිසුද්ධිය පිළිබඳවයි. අපි මේ දේශනා මාලාව ප්‍රායෝගික පැත්තකට වර්ධනය කරගන්න දේශනා මාලාවක් කියලා මතක් කරා. එතකොට දැන් සුදුසු වෙලාවක් තමයි චිත්ත විසුද්ධිය ගැන කතා කරන්න සුදුසු වෙලාවක් තමයි මේ වෙලාව. මොකද අපි බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා. මීට කලිනුත් එහෙමයි අපි භාවනාව ගැන කතා කරා ගිය සතියේ. එතකොට මීට කලින් හැබැයි අපි පංච නීවරණ ගැන ඉන්දිය සංවරය ගැන මේ වගේ බොහෝ දේවල් පිළිබඳව ඒ ඒ සතියේදී ඒවා ක්‍රියාත්මක කරන්න බලාගෙන කතා කරා. දැන් භාවනාව ගැන ගිය සතියේ අපි කතා කරා බොහෝ කාරණා. ඒත් එක්ක අද අපි පටන් ගන්න සතියේ චිත්තසුද්ධිය ගැන කතා කරන්නේ හැමෝම එකතු වෙලා මේ සතියේ තමන්ගේ චිත්තසුද්ධිය සඳහා වැඩ ආරම්භ කරන්න බලාගෙන. එහෙම නැත්නම් ඇති පළ නැහැ. මම හිතනවා ඇයි මේ මාතෘකාව මෙතන පරක් වෙන්නේ කියලා කවුරුත් හිතයි. අපි මෛත්‍රිය ගැන කතා කරා, බුද්ධානුස්සතිය ගැන කතා කරා, අසුභය ගැන කතා කරා, මරණ සතිය ගැන කතා කරා. ඒ කතා කරන කාලේ මම කිව්වා ඒවා වර්ධනය කරන්න කියලා. එතකොට දැන් මේවා වර්ධනය කරගෙන තියෙන්න ඕනේ. දැන් මේ 29 නේද සති 28ක් ගිහිලා. ලේසිද කියන්නේ ඊයේ පෙරේදා වගේ අපි ප්‍රත්‍යක්ෂයට යන පටන් ගත්තේ. කාලය මහා වේගෙන් යනවා. කාලය යනකොට අපේ ජීවිතේ වේගෙන් ඉවර වෙනවා නේද? එතකොට ජීවිතය එහෙම ඉවර වෙන්න නොදී අපි අපේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මොකද ජීවිතේ අපි ගොඩාක් ප්‍රාර්ථනා කර කර මේ මේ අපි කියන්නේ වටින මනුෂ්‍ය ජීවිතය කියලා. නමුත් මේ වටින මනුෂ්‍ය ජීවිතේ එක එක ඒවා ප්‍රාර්ථනා කර කර එක එක ගොඩ දේවල් ලබා ගත්තා. හරි මහන්සියෙන් ලං කරගත්තා. ඒවට කියනවා ඉතින් අපි කියන්නේ ජයග්‍රහණයක් කියලා. මම නේද මම අරමුණට ආවා. මම මේවා කරගත්තා. මම මේවා කරගත්තා කියලා මම මෙච්චර ජයග්‍රහණයක් කරගත්තා කියලා. ඉතින් එක මොහොතක ලැබපු ජයග්‍රහණ ඔක්කොම ටික වතුරේ දාලා නේද? යා යුතු වෙනවද නැද්ද? ඔක්කොම ඉවර වෙනවද නැද්ද එක මොහොතක? ලබාගත්තු සියලු දේ එක මොහොතක ඉවර වෙනවා. එහෙනම් ජීවිතේ කරපු දේවල්, කියපු දේවල් ඔක්කොම ටික ඉවරයි හදිස්සියම. කොයි මොහොතකද කියලා කියන්න බෑ. සින්නක් කරපු ටිකත් ඉවරයි. නේද? තිබ්බ සහතික ටික ඔක්කොම ගත්ත කප් ඒවා යන මන තියෙනවා නේද? කුසලාන ගත්ත ඒවා. හ්ම් මතක සටහන් ඔක්කොම එකවරම ඉවරලා යනවා. එහෙනම් එහෙනම් මේ ලැබිච්ච ජීවිතේ අරගෙන යන්න දෙයක් අපි ලෑස්ති කරගන්න ඕනේ. නේද? අරගෙන යන්න කියලා කියන්නේ සසර සූපත් භාවයට හේතු වෙනවා. ඒකතු කරගන්න සීදයක් සසර සූපත් භාවයට හේතු වෙන්නේ නුවණ තියෙන අය තමන්ගේ ජීවිතය මේ ජීවිතේ විතරක් නෙවෙයි ඉන් එහා ගෙවන ජීවිතත් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල සම්පාදනය කරගන්නවා. ඒකෙන්ද අපි ගොඩාක් කල්පනාවට ගන්න ඕන කොහොමද අපි මේ කටයුත්තේදී සාර්ථක වෙන්නේ කියලා බලාගෙන තමයි අපි සීලය ගැන ගොඩක් කතා කරා. මම සීල විසුද්ධිය ගැන වෙනම කියන්න යන්නේ නැහැ. මොකද සීල විසුද්ධිය ගැන අපි බොහෝ වාර ගානවල ඔය ධර්ම දේශනාවලදී කතා කරලා තියෙනවා ගොඩක් දුරට. ඒකින්ද ඒක වෙනමම මතක් කරන්න යන්න ඕනේ නැහැ. පසුව ඕනම් පුළුවන් මතක් කරගන්න. අපි සීලය නිසාවෙන් අකුසල් හිතට එන්නේ නැත්තරට පත් කරගන්න අපි ගිය සතියේත් කතා කරා. විතික්‍රමන මට්ටම කියලා. එහෙනම් විතික්‍රමන මට්ටමෙන් අතහැරෙනකොට අපිට සීල විසුද්ධියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සීල විසුද්ධියට එහා ගිය විසුද්ධියක් සම්පාදනය කරගන්න ඕන විසුද්ධිය කියලා කියන්නේ පිරිසුදුකම කියන එකයි. විසුද්ධිය කියන්නේ පිරිසුදුකම කියන එකයි. එතකොට චිත්ත විසුද්ධිය කියන්නේ හිතේ හිත පිරිසුදු කර ගැනීම කියන එකයි. හරිද? හිත පිරිසුදු කර ගැනීම කියන එක කරන්න ඕන දෙයක්. හිත අපිරිසිදු වෙන්නේ මොනවයින්ද? කය අපිරිසිදු වෙන්නේ නම් දුවිලි වලින්, කුණු වලින් නේද? සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් වලින්, අකුසල් වලින්. එහෙනම් අකුසල් වලට හිතට එන්න දෙන්නේ නැති වෙන්න හිත ආරක්ෂා කරගන්න ඕනේ. හරි? අන්න ඒ එහෙම ආරක්ෂා කර ගැනීමට කියනවා චිත්ත විසුද්ධිය කියලා. හරිද? එහෙනම් අපි බලන්න ඕනේ මේ ජීවිතේ අපි සාමාන්‍ය ජීවිතේ ගෙවනකොට වැඩියෙන්ම එන ඉදිරියට යන්න බැරි අකුසල් මොනවද කියලා බලපුවාම අන්න ඒ අකුසල් වලින් හිත පිරිසුදු කරගන්න වැඩපිළිවෙලා හැම වෙලෙම තියෙන්න ඕනේ. මොකද අපි ගිය සතියේ භාවනාව ගැන කතා කරද්දී අපිට තේරුනේ තේරෙන්න ඇති සිතක කුසලයන් වර්ධනය කරගන්නේ කොහොමද කියලා. නේද? ඒක නැවත නැවත මෙනෙහි කිරීම කර කර මෙනෙහි කිරීම කර කර කර කර කර කර කුසලයන් වර්ධනය කරගන්නේ ඒකින්ද ඒ ඒ කුසලයේ වැඩෙන විදිහට කරන මෙනෙහි කිරීම කියලා. එහෙනම් අපිට මේ මෙනෙහි කිරීම කරමින් කරමින් කරමින් අපිට පුළුවන් වෙන්න ඕනේ සිත අකුසලයට යන්න නොදී මේ ජීවිතේ ඉන්නකොට රැකගන්න. යම් විදිහකින් සිත අකුසලයට යන්න නොදී රැකගත්තොත් යම් කෙනෙක් හරි සිත සිත අකුසලයට යන්න නොදෙනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ හිතේ තරහ මාත්‍රයක්වත් එන්නේ නැහැ කියන එක. ලෝභයට දැඩි ලෝභයකට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා කියන එක. තීන විද්‍යට එන්න දෙන්නේ නැහැ කියන එක. හරි. හිත නොසන්සුන් භාවයට යන්න දෙන්නේ නැහැ කියන එක. බලන්න ඒ වගේ தත්වයකට හිත පරිසම් කරනවා නම් යම් කෙනෙක් අන්න ඒ කෙනාගේ අතින් ප්‍රාණඝාත සිද්ධ වෙයිද? සීලය කැඩේද කෙටියෙන් කියනවනම් කිසිම සිල්පදයක් කැඩෙන්නේ නැහැ. නේද? එහෙනම් සීලයට එහා ගිය ලොකු දෙයක් තමයි මේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. දැන් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ සීලයක්. හැබැයි යාට සිත අපිරිසුදු වෙලා හිත රිදිලා නේද කාමයේ වර්ධවා හැසිරීමට ආසන්න තත්යකට ගිහිල්ලා නැවතිලා ඉන්න පුළුවන්. සීල් කැඩෙන්නේ නැහැ. හැබැයි පීඩාකාරීද නැද්ද? පීඩාකාරී. හොරකම් කරන්නේ නැතුව ඉන්නවා කියන එක සීලයක්. හැබැයි හොරකම් කරන්නේ නැතුව හිටියට හොරකමට හිත යෙදිලා හොරකම් කරා නම් හොඳයි කියලා හිතලා ඔන්න මෙන්න වගේ වෙලා නැවතිලා ඉන්න පුළුවන්. නේද? එතකොට ඒ ඉන්න හැම අවස්ථාවකම පීඩිතයි. එහෙනම් අන්න එහෙම පීඩන මොකක්වත් නැහැ මේ කියන தত্ত্বය. හරිද? අකුසලයෙන් හිත නේද? මේකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. මේකට මේ කියන්නේ සිත අකුසලයෙන් මුදවාගෙන වාසය කිරීම. සිත අකුසලයෙන් මුදවාගෙන. මම මෙහෙම කිව්වා. එක අරමුණක එක කුසල් අරමුණක හිත නැවතුනොත් භාවනාවකදී හිතනද මොකක් හරි කුසල ආරම්මණයක හිත නවතිනවා. ඒ කියන්නේ කිසිම කිසිම සිතුවිල්ලකට යන්නේ නැතුව නවතිනවා. එහෙම පුහුණු කරන්න පුළුවන්. අපි ධ්‍යාන ගැනත් කතා කරා, ප්‍රථම ධ්‍යාන ගැන කතා කරා. ඒ වෙලාවෙදි තේරෙන්න ඇති. එහෙම හිත නවත්ත ගන්න පුළුවන් කියලා. අන්න එහෙම හිත එක අරමුණක නවත්තගත්ත වෙලාවක් ගැන හිතන්න. හරි එක අරමුණක විතරක් හිත තියෙනවා අන්න එහෙම නවත්තගත්ත වෙලාවක් ගත්තොත් වින්නන්නේ ඒ වෙලාවේදී කිසිම විදිහකින් අකුසල් තියෙන්න පුළුවන්ද බෑ නේද අපේ හිතේ තියෙන එක චෛතසිකයක් තමයි විතක්ක චෛතසික කියලා කියන්නේ විතක්ක චෛතසිකයේ වැඩේ මේ බලන්න ඔන්න මාත් එක්ක මේ කතාවේදී හොඳට තේරුම් ගන්න පුළුවන් මේක විතක්ක චෛතසිකයේ ස්වභාවය මට නිකන් ඉන්නකොට හිතනවා කියලා හිතන්නකො මට මොන හරි වස්තුවක් මොනවා හරි භාණ්ඩයක් ඕන කියලා අපේ ගෙදරට මේ වගේ ටීවී එකක් තිබ්බොත් හොඳයි කියලා හිතෙනවා. හරි නැත්නම් වාහනයක් මෙන්න මේ වගේ වාහනයක් මම ගත්තොත් හොඳයි කියලා. එහෙම හිතිලා මම ඉතින් වෙන වැඩ කරගෙන ඉද්දී වැඩි වාර ගාණක් ඒක මතක් වෙනවද නැද්ද? නේද? වැඩි වාර ගාණක් ඒක මතක් වෙනවා. මම ඒක වැඩි වාර ගාණක් මතක් කරනවද නැත්නම් ඒක වැඩි වාර ගාණක් මතක් වෙනවද? මතක් වෙනවා. අන්න ඒ කාරණාව सिद्ध කරන්නේ කවුද? විතක්ක කියන චෛතසිකයේ ස්වභාවය. අපි වැඩි වාර ගානක් මතක් වෙන්න මතක් වෙන්න මතක් වෙන්න අපි ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒකෙම ඒකෙම ඒකෙම මෙනෙහි කිරීම වල යෙදුනහම මතක් වෙන වාර ගාන එන්න එන්න එන්න වැඩි වෙනවා. මේ විදිහට කුසල පැත්තත් ඒ වගේමයි කුසල හැඟීම මෛත්‍රිය වෙන්න පුළුවන් අසුබය වෙන්න පුළුවන් මරණය වෙන්න පුළුවන් මොකක් හරි එකක් නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් ඒක මතක් වෙන වාර ගන්න ඒ හැඟීම උපදින වාර ගන්න වැඩි වෙනවා ඒ වැඩි වෙද්දි වැඩි වෙද්දි වැඩි වෙද්දි ආයෙ මෙනෙහි කරොත් තවත් වැඩි වෙනවා ඒත් වැඩි වෙද්දි වැඩි වෙද්දි තවත් එක දිගට එක දිගට මෙනෙහි කරොත් තවත් වැඩි වෙනවා නේද එතකොට අන්න එහෙම අන්න එහෙම ලොකු වාර ගාණක් මේක වැඩි වුණොත් වැඩි වෙලා වැඩි වෙලා ගියොත් අන්තිමට මොනවා වෙයිද වෙන කිසිම සිතුවිල්ලක් නැතුව ඒකේ විතරක් හිත සැදෙනවා මම ධ්‍යාන මට්ටම් ගැන කතා කරද්දී මේක කියලා දුන්නා ඒකේ විතරක් හිත හැදෙනවා අන්න බලන්න අන්න ඒ වෙලාව වෙනකොට මොකද කියන්නේ ඒ වෙලාව වෙනකොට වෙන කිසිම අකුසලයකට සිතක් අරක විතරක් නිරන්දලා තියෙන්නේ එන වෙන කිසිම අකුසලයකට සිතක් යන්නේ යන්නේ නැහැ හරිද අන්න බලන්න එහෙම යන්නේ නැත්නම් හිත පිරිසිදු වෙලාද නැද්ද අන්න ඒ අවස්ථාවට ආපුවම කියනවා චිත්ත විසුද්ධියටපත් වුණා කියලා හරිද චිත්ත විසුද්ධියටපත් වුණා කියලා කියනවා එන්න ඒ தත්ත්වයටපත් වුණාමයි පින්වත්නි ඒක අර ධ්‍යාන මට්ටමක් ඇත්තටම එතකොට ඊට මෙහා අපි මේක වර්ධනය නොකර ඉන්නව නෙවෙයි අර වගේ තත්යකටපත් වුනහම අන්න එතන ඉඳලා තමයි අපිට පුළුවන් වෙන්නේ ඉන් එහාට විදර්ශනා වර්ධනය කරගන්න පහසු වෙන්නේ අන්න ඒ වගේ තත්යකටපත් වුනහම. ඉතින් අද නම් අපි කතා කරන්නේ ඔය වගේ තත්යකටපත් වෙන්න ගියාම ඇති වෙන බාධාවල් සහ ඒකට ප්‍රායෝගිකව අපි මොකද කරන්න ඕන කියලා. හරි. එහෙනම් දැන් මොකද්ද කියලා තේරුණා දැන්. අපේ අරමුණ තේරුණා අපි මෙන්න මෙතෙන්ටයි වර්ධනය වෙන්න ඕන කියලා. ඒවා අපේ පින්වත් මනුස්ස ජීවිත ලැබපු අයට ලැබෙන මහා ලාභ. හරිද? අපිට මේ හිත ඔය වගේ ලස්සනට අවශ්‍ය තැනකට සකස් කරගෙන මේ ජීවිතය ගෙවන්න පුළුවන්. මේ ගෙවන ජීවිතේ ඉතා සාන්තයි එතකොට. හරි. ඉතා ප්‍රීතිමත් අනිත් එක. හරි ඉතා සුවදායකයි. කලබලකාරී තත්ත්වයක් නැති වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේ කිසිම අකර්මණ්‍ය භාවයක් නැහැ. මේවා වර්ධනය කරගෙන තියාගත්තා කියලා මේක අපි බොහෝම ගෞරවයෙන් වැළඳගත යුතු ධර්මයේ තියෙන ප්‍රායෝගික තත්වයක් තමයි චිත්තවිසුද්ධිය කියලා කියන්නේ. චිත්තවිසුද්ධිය ඕන වෙනවා ඉතින් එහාට අවශ්‍ය කරන වර්ධනය කරගන්න මොනවද ඉතින් එහාට තියෙන්නේ? ditthi visuddhiya, කාංකාවේතරණ විසුද්ධිය, මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන විසුද්ධි හත සම්පාදනය කර ගැනීම සඳහා මේ චිත්ත විසුද්ධිය කියන්නේ දෙවෙනියටයි තියෙන්නේ හතෙන් මේක එතනින් එහාට හැම දෙයක් සඳහාම ඕන වෙනවා චිත්ත විසුද්ධියටත් ඕන වෙනවා සීල විසුද්ධිය එහෙනම් සීලයෙන් පෝෂණය වෙන කෙනෙකුට චිත්ත විසුද්ධිය කියන එක ඇති කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කාලය ගන්නේ නැතුව අපි බලමු වැඩියෙන්ම එන ජීවිතයේ ඉන්නකොට වැඩියෙන්ම රිදෙන වැඩියෙන්ම එන වැඩියෙන්ම අපහසු වෙන බාහිර පරිසරයේ අරමුණු මෙහෙම ගන්නකොට ඒ අරමුණ ගන්නකොට වැඩියෙන්ම අපිට ඒ අරමුණ අපිට ඒ කියන්නේ අවසරයක් නැතුව මෙනවනේ නේද? ඇහැ අරගෙන ඉන්නකොට රූප පේනවා, කන්ට නිකන් ඉදි ශබ්ද ඇහෙනවා නේද? ඒවා එනකොට නිකන් තියන්නේ මේවා ආවට පස්සේ මේක ඇවිස්සෙනවා. නේද? අකුසල් වෙනවා කියන්නේ ඇවිස්සෙනවා කියන එක. ඇවිස්සලා ටිකක් කරදරකාරී තත්ත්වයක් උදා වෙනවා. අන්න එහෙම සිද්ධ වෙන తত্ত্বය ගත්තහම එහෙම වැඩිපුරම එන්නේ මොන අකුසල්ද කියලා අපි පොඩ්ඩක් විවෘතව හිතලා බලමුද? නේද? හරි. මේ බලන්න වැඩියෙන්ම තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් ගැන තියෙන කැමැත්ත කියලා කිව්වොත් මොකද කියන්නේ? වැඩියෙන්ම ලෝභ සිත් ඇති වෙන්නේ මොනවටද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන පංචකාම සම්පත්තියේ හිත සිරීලා යනවා. නේද? ඒවත් එක්ක අකුසල් ඇති වෙනවා. මේවා දකින්න ඕනේ, මේවා අහන්න ඕනේ, මේවා විඳින්න ඕනේ කියලා ඉවරක් නැති ආශාවල් එක්ක ඒ කියන්නේ එහෙමනම් අපි වැඩියෙන්ම හිත විසිරෙන්නේ අන්න ඒකට. නේද? ඒ වගේම ඒකට දෙවෙනි නම තව එකක් තියෙනවා. ඒ තමයි සමහර දේවල් පෙන්වන්න බෑ. නේද? සමහර අයගේ හැසිරීම්, සමහර අයව, සමහර වස්තුන් මොකද මේවත් එක්ක හිත නිකන් ගිහිලා මහා හයියෙන් හැප්පිලා තල්ලු කරනවා වගේ ගැටීමක් ඇති වෙනවා. නේද? ඒ කියන්නේ තරහ. නේද? ආදරේ, ලෝභය වගේම ඒ කියන්නේ කැමැත්ත, ගිජුකම, කෑදරකම, මසුරුකම වගේ දේවල් වගේම තරහ, ක්‍රෝධය, වෛරය ඒ වගේ දේවලුත් තියෙනවා නේද? එහෙනම් ඒ ඔක්කොම එකට අරගෙන අපි කියනවා තරහ කියලා, ගැටීම කියලා. ඒත් එක්කම වැඩිම කරදර කරන ඊළඟ එක තමයි අපි මොනවා හරි විශේෂයෙන් භාවනාවක් කරන්න ගියාම අන්‍ය වෙලාවලත් හිතේ ඇති වෙන හිතේ සහ චෛතසිකයන්ගේ ඇති වෙන මැලි ස්වභාවය ඒකට කියනවා තීන මිද්දේ කියලා. ඊළඟට ඒ කියන්නේ වීරිය නැතිකම නේද? අලසකම. මේ ඔක්කොමත් එක්ක අපිව අරමුණට යන්න අපිට විශේෂයෙන් ලෝකෝත්තර අරමුණකට යන්න තියෙන අකමැත්ත සහ ඒකට වැඩි ඉඩ දෙන්නේ නැහැ හිත. දරාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. නේද? මේ මම මෙහෙම කියන්නම්. භාවනා කරන එක සතුටුද භාවනා කරන එක ලේසිද නේද ඔව් ඒක කට්ටියම කියන්නේ ඒක අමාරු වැඩක් කියලා ඉතින් භාවනා කරන එක අමාරු කියලා ඉතින් ඉඳගෙන ඉන්න තියෙන්නේ නේද හ්ම් ඉඳගෙන හොඳට ඉඳලා තියෙන්නේ නේද ඒකට අමාරුයි කියනවා ඇයි ඒක ලේසි නෑ හිත එක තැනක රැඳෙන්නේ නැත්තා ලෙඩක් හැදිලා සල්ලි කර්මයක් කරන එක ලේසිද කියන වෛද්‍යවරයෙක් බඩේ ගෙඩියක් තියෙන සල්ලි කර්මයක් කරන්න කියලා ලේසිද? අමාරුයි. නේද? හැබැයි දින දා ගන්නවද නැද්ද? දා ගන්නවා. අනිවාර්යෙන් අමාරුවෙන් හරි මේ හොඳට තියෙන නේද? බඩේ තියෙන හොඳට තියෙන හැම කපනවද නැද්ද? නේද? තුවාල කරගෙන ගෙදර එනවද නැද්ද? ඇයි ඉතින් නිකන් තුවාල කරගන්නේ? අන්න හරි. නැත්තම් ඊට වැඩිය ලොකු ව්‍යසනයක් සිද්ධ වෙනවා කියලා දන්න හින්දා නේද? එන්න ඒ වගේම පින්නත් නේ මානසික පැත්තත්. හරිද? අකුසල් නැගෙන සිතක් නැති කරගන්න සුවදායක තත්වයකටපත් වෙන්න මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා මේ සල්ල කර්මය කරන්න ඕනේ. ඒකට වෙලාවක් දාගන්න ඕනේ. අරකට නම් කොහොම හරි ඔක්කොම වැඩ පැත්තකින් තියලා වෙලාවක් දාගන්න ඕනේ. හරි. මාසයක් විතර ඉතින් මගේ වැඩ ඔක්කොම පැත්තකින් තියන්න මොකද මට මේ මාසයක් විතර යනවා මේක දැන් කරලා ඉවරලා හොඳ වෙන්න කියලා ඒකට විවේකේ හදා ගන්නවා. මේවට එහෙම විවේකේ එහෙම හදා ගන්නවද? <laughs> නේද? හරි හරියට තේරුණා නම් ඒකත් කරගන්න ඕනේ. එහෙනම් අපි දන්න බොහෝ භික්ෂුන් වහන්සේලා ඉන්නවා සමහර භික්ෂුන් වහන්සේලා මොන්න තරම් වැඩ කරත් වස්තුන් මාසේ කිසිම බණකට එන්නෙත් නැහැ මොකටවත් එන්නේ නැහැ. හරි? ඒ වගේම තමයි සමහර සායනංශලා ඉන්නවා මාසෙකට එක දවස් දෙකක් තුනක්වත් අඩු ගානේ 10ක් 15ක්වත් වෙලාවකට එළියට එන්නෙම නැහැ. දවසක් ගත්තාම කවුරු ආවත් එළියට එන්නේ නැහැ. හරිද? ජනාධිපතිතුමා වගේවත් මේ වැඩේ කරලා තමයි එන්නේ. ඇයි ඒ? දන්න ඔපරේෂන් එක කරන්න ඕනේ සැරෙන් සැරේ සැරෙන් සැරේ කියලා. හරිද? ඒකින්ද මේ විවේකයෙන් ලබන්නා වූ සුවයට ජීවිතේ අපි මුල් තැනක් දිය යුතුව තියෙනවා. මුල් තැනක් දෙන්න ඕනේ. ඉතින් ඒකට අපි අවශ්‍ය කරන වැඩ සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි ජීවිතේ කරගත යුතු ප්‍රධාන දේවල් වලින් එකක් තමයි ඒක. ඉතින් ඒකට ඇත්තටම හැමෝම සැලසුම් හදන්න ඕනේ. මේක අකුසලයෙන් බේරිලා ජීවත් වෙන්න නැත්නම් ඉතින් අපි හැමදාම ඊටාම පීඩාකාරීව ජීවිතය ගෙවන්නේ ඊටාම පීඩාකාරීව. හොඳයි. ඉතින් එහෙමනම් දැන් අපි දැනගත්ත තීන මිද්දය ඊට අමතරව තියෙනවා හිතේ නොසන්සුන් වෙන ගතිය. පොඩ්ඩක් තනිකන් නොසන්සුන් හරියට ගැස්සෙන ගතියක් තියෙනවා මුකුත් කරගන්න බැහැ. ඒගොල්ලෝ කියන්නේ භාවනා කරන්න අමාරුයි කියලා. හිතේ නොසන්සුන් ගතිය සහ පසුතැවෙන ස්වභාවයන්. හ්ම්. පශ්චාත්තාප තියෙනවා. ඇත්තට මේක හරිම ගැටලුවක් තමයි පශ්චාත්තාපය කියන එක. ඒක නම් ඉතින් නැති කරගන්න හරි අමාරුයි. නේද? අමාරුවට ඒකට ප්‍රතිකර්ම යොදන්න ඕනේ. පශ්චාත්තාප නැති වෙන්න නම් කරන් තියෙන හොඳම දේ තමයි හිතා නිවැරදිව ජීවත් වෙන්න ඕන. දන්න දවසේ ඉඳන් හිතා නිවැරදිව ජීවත් වෙච්ච කට්ටියට දැන්ට පශ්චාත්තාප තියෙනවද කියලා බලාගන්න මම හොඳ ක්‍රමයක් කියන්නද? පොඩ්ඩක් තනිවෙන්න. වැඩකුත් නැතුව වැඩකුත් නැතුව කවුරුත් නැතුව තනිවෙන්න. වැඩක් තියෙන වෙලාවකත් හරියන්නේ නැහැ. වැඩකුත් නැතුව විනාඩි 5ක් විතර අරගෙන ඔහේ නිකන් ඉන්න බලන්න. මොනවද එන්නේ බලන්න. හරිද? ඉන්න දෙන්නේ නැහැ වගේ වෙලාවට. වැරදි කරලා තියනවා නම් කාට හරි ගිනි ගෙඩි දීලා තියනවා නම් නේද? අපහසුකම් වෙන වැඩ කරලා තියනවා නම්, හොර වැඩ කරලා තියනවා නම්, කේලම් කියලා බිඳවලා තියනවා නම්, නොයෙකුත් දේවල් කරලා තියනවා නම් ඔන්න ඔය තනි වෙච්ච වෙලාවට මොකද කරන්නේ? පිහියෙන් අයින්නවා වගේ අයින්නවා. හරිද? පොඩ්ඩක් හුදකලා වෙනකොට ගොඩාක් රිදෙනවා පසුතැවිලි තියෙනවා නම්. නැත්තම් එහෙම වෙන්නේ ඒ කියන්නේ සාර්ථක ජීවිතයක් යහපත් ජීවිතයක් ගත කරන කෙනෙකුට තියෙන ලොකුම ලාභය මොකද්ද? හුදකලා වෙලා සුවසේ ඉන්න ලැබෙනවා. අනිත් අයට එහෙම හම්බෙන්නේ නැහැ. අනිත් අයට එහෙම හම්බෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් එහෙනම් අපි ඔන්නේ පසුතැවීම කියන එක හරිම අමාරු එකක්. ඇයි? හැංගිලාවක්වත් මුහුදේ හැංගිලාවක්වත් මේකෙන් බේරෙන්න බේරෙන්න බෑ. කොහේවත් හැංගිලා ගල් ගුහාවල රිංගලවක්වත් ඇඳ යට ගිහිල්ලාවක්වත් දොරවල් වහගෙන ඉඳලාවක්වත් මොනවා කරත් පසුතැවිල්ලෙන් බේරෙන්න බෑ. එහෙනම් ඒක දන්න අය වැරදි නොකර ජීවත් වෙනවා. පස්සේ පසුතැවිල්ලෙන් වෙන හින්දා. ඊළඟට අවසාන වශයෙන් අපි දන්නේ ඊළඟට අපිට අරමුණකට යන්න ඔය කියන தත්වයන් යනකොට බාධා කරන දේ තමයි අයියෝ ඔය හාමුදුරුවෝ කිව්වට ඔය தත්ත්වයට අපිටපත් වෙන්න බෑ. සැකයි. හරිද? සාමාන්‍ය මිනිස්සුෙකුට ඔය தත්ත්වයටපත් වෙන්න බෑ කියලා තියෙන සැකය. මොනවා ගැනද මේ කතා කරේ? පංච නීවරණයන් ගැන. පංච නීවරණ ධර්මය තමයි අපිට ඉස්සරහට යන්න දෙන්නේ නැතුව ආපස්සට අදින බලවේගයන් කියලා අපි ඔයිට කලින් පංච නීවරණ ගැන ගොඩක් කතා කරා. ඒ වගේම සතර කමඨහන ගැනත් කතා කරා. දැන් මේ දෙක එකට කරන්නයි මම මේ හදන්නේ. හරිද? මේ දෙක එකට කරන්නයි හදන්නේ. එකට කරලා අපි කොහොමද මේ වයින් ගැලවෙන්නේ? හොඳයි. කෙනෙකුට යම් විදිහකින් පින්නත් මේ කාමච්ඡන්දය අධිකව තියෙන කෙනෙක් මේ ලෝකේ තියෙන වස්තු වලට බැඳිලායි තියෙන්නේ. මම ඉස්සෙල්ලා වචනයක් කිව්වා නේද? මේ මොහොතේ ඉන්න මට මේ මොහොතේම මම සන්තක කරගත්ත සියලු දේෙන් අයින් වෙන්න වෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නැද්ද නේද හදිස්සියෙම නමුත් එකපාරටම නේද දැන් අපි දන්නවා මේ ඉන්නවා මේ නෑ කට්ටිය වෙලාවකට බලනකොට හොරු අරන් ගිහිල්ලා වගේ නේද මේ කතා කර කර හිටියා මේ නෑ ඔන්න කියන heart attack එකක් කියනවා නැත්නම් heart attack පැත්තකින් තියන්න કોઈ පාර යන එකම හරිම භයානකයි නේද පාර යනකොට හයියෙන් කොහරි වැදුනොත් ඉවරයි දැන් ඊයේ පෙරේද මම දැක්කා එක බස් එකක අපි තුන් දෙනෙක්ම පැය ගාණක් එළියට ගන්න බෑ පැය ගාණක් මේ බස් එකේ කොච්චර පොඩි වුණාද කියනවනම් මේ තුන් දෙනා එළියට ගන්න මේ කියන්නේ මලමිණී තුන එළියට ගන්න දෙයක් නැතුව යකඩ ගොඩේ හිර වෙලා තියෙනවා ඉතින් ඒ ඒ මොහොතේදී ඔක්කොම ඉවරද නැද්ද? ඔක්කොම ඉවරයි. නේද? එතකොට අන්න ඒ මරණය ගැන අපි යම්කිසි ආකාරයක සිහියක් තියෙනවා නම් ජීවිතේ ජීවත් වෙද්දී මං මේ තව මොහොතකින් මට ඔක්කොම නැති වෙන්න දෙන ඉඩ කඩක් තියෙනවා කියලා අපි අපේ මිනිස්සුන්ට ඒ අදහස තියෙනවා නම් නිබඳව හරිද? මෙච්චර මේ ලෝකේ මේ රටේ විශේෂයෙන්ම හොරමැර දූෂණ බීචන වංශා වෙයිද නෑ වෙන්නේ නෑ නේද ඒකට කියනවා මරණ සතිය කියලා හරිද මරණය පිළිබඳ සිහිය මරණය නැවත නැවත නැවත නැවත මතක් වෙන ගතියට අපි හදන්න ඕනේ සිත ඒ සිත හදන්න ඕන යමක් නැවත නැවත මතක් වෙන්න නම් මොකද කරන්න ඕන ඒකට අදාළ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ එහෙනම් මරණ සතිය වඩන කෙනෙක් මරණය ගැන නැවත නැවත මෙනෙහි කරන එක ගැන අපි ගොඩෝ දේවල් කතා කරා එහෙනම් මරණ සතිය වර්ධනය කරලා වර්ධනය කරලා තියාගන්න ඕනේ. මොකද වර්ධනය කරලා තියාගන්නවා කියන්නේ මොකද්ද? අපි ඒක වර්ධනය කරලා, ඒ කියන්නේ ඒක මෙනෙහි කරලා මෙනෙහි කරලා මම කිව්වා ආකාර හතකින් මෙනෙහි කරන්න කිව්වා. මතක ඇති. ඒ ඔක්කොම දැන් විස්තර කරන්නේ දැන් අද අපි කතා කරන්නේ චිත්ත විසුද්ධිය ගැන හින්දා එහෙම මෙනෙහි කරපුවාම ආයේ පරණ බණ හොයාගෙන වුණොත් අහන්න ඕන අහලා ඒක හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කරපුවාම අපිට නොයේකුත් කාම අරමුණු ගැන තියෙන තද හැඟීම් අඩු වෙලා යනවා අයියෝ. තේරුමක් නැහැ මේ දේවල් තදින් තණ්හාවෙන් දෘෂ්ටියෙන් අල්ලගත්තා කියලා තේරුමක් නැහැ මාව මැරෙනවනේ. නේද? එතකොට මරණය මෙනෙහි කරන එක ගැන අපි කතා කරා මේ ඒකේ තේරුම අපි gedට වෙලා නිකන් ඉන්නවා කියන එකද? මෙලෝ වැඩක් කරන්නේ නැහැ ඉගෙන ගන්න නැහැ මොකක්වත් නැහැ. හරිද? gedට වෙලා නිකන් ඉන්නේ මැරෙනවනේ. ඒ ඇවිල්ලා කම්මැලිම කම්මැලියගේ ක්‍රමවේදයක්. එතකොට යාළුවෙන් ඉක්මනට අහන්න ඔහේ මැරෙනවනේ කියලා නිකන් ඉන්නවා. මැරුණ නැත්තම් මොකද කරන්නේ? නේද? ඈ හෙට උදේ මැරෙන්න පුළුවන් ඒක වෙනම වැඩ. මැරුණ නැත්තම්. මැරුණ නැත්තම් ජීවත් වෙන්න බෑ. නේද? එහෙනම් හුඟක් අයක තියෙන එක වැරද්දක් තමයි අනිත්‍ය වගේ දේවල් මරණය ගැන දේවල් ගැන අහලා ඒවා මෙනෙහි කරලා අර ලෞකික දැන් අපේ තියෙනනේ ලෞකික පැත්තට යොදන කාලයක් තියෙනවා. ලෝකෝත්තර පැත්තට යොදන කාලයක් තියෙනවා කියනක ජීවිතය දියුණුව සඳහා. එතකොට දැන් මෙයා මරණය ගැන අහලා අනිත්‍ය ගැන අහලා මොකද වෙලා තියෙන්නේ? ලෞකික පැත්තට යොදන කාලය අඩු කරලා හරි ලෝකෝත්තර පැත්තට ඒක දාලා නැත්තම් කොහෙද ඉන්නේ මැද තැනක ඉන්නවා වැඩද අර පැත්තත් නැහැ මේ පැත්තත් නැහැ එහෙනම් මොකද කරන්න ඕන යමෙක් තීරණය කරා නම් මැරෙනවා කියලා හරි කම්මැලි නැති කෙනෙක් තීරණය කරා නම් එයා අනිවාර්යයෙන්ම ලෝකෝ ලෞකික පැත්ත තියෙන දේවල් අයින් කර කර අයින් කර කර ලෝකෝත්තර පැත්තට ඒ කාලේ දාන්න ඕනේ නේද සමහර අය මොකද කරන්නේ මොකක්වත් නැතුව නිෂ්පලව ඉන්න නිකම්ම නිකම් පැත ඒ ඇවිල්ලා ඒකේ තියෙන්නේ තනිකර අලස බවක් කපටිකමක් හරිද ඒකද එයාලා ඒ කියන දේවල් ගණන් ගන්න බෑ ඒක හරියන්නේ නැහැ ඒක ධර්මයටත් කරන හානියක් ඒකෙන් තමයි ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් සමහරවිට හානි කර දේවල් අපිට ඇහෙන්න තියෙන්නේ මොකද්ද අපෝ මේ හුඟක් අයගේ තරුණ ජවය නැති කරලා දානවා ධර්මය කියලා එහෙම එකක් වෙන්නේ නැහැ එහෙම එකක් වෙන්නේ නැහැ ඒක වැරද්දවා ගැනීමක් වැරදියට අල්ලා ගැනීමක් ඒක. ඉතින් එහෙනම් මරණ සතිය මෙනෙහි මරණ සතිය ඇති කරගන්න ඕනේ. එතකොට ඒක හැඟීමකට එනවා. මොකද්ද? නේද? ජීවිතය අනියතයි, මරණය නියතයි කියලා හැඟීමකට එනවා. අපි ඒක කතා කරලා තියෙනවා. ඒක හදන්න ඕන හිතේ හදලා තියාගන්න ඕන ඉක්මනට ගන්න පුළුවන් එතකොට. හරිද? යන්තම් මතක් කරා කරපු ගමන් එන ගතියක් තියෙනවා. මම නිකන් මෙහෙම කියන අපේ හිත ගැන තේරුම් ගන්න. අපි කෙනෙකුට අපි මොනවා හරි විශේෂ විශේෂත්වයක් ඉගෙන ගන්නත් කියන්නකෝ. හරි මොනවා හරි ගණිතය හරි මොකක් හරි විෂයක් ඉගෙන ගත්තා. ඉගෙනගෙන දැන් මම ඒක හොඳට ප්‍රගුණ කරා. ඒ දවස්වල ගණන් හදලා ඔක්කොම කරා. හරි. දැන් මම කාලෙකින් ඒවා ඒක බැලුවේ නැහැ. හරි. දැන් කවුරු හරි මගෙන් ඉගෙන ගන්න අහනවා මේ ටික මට කියලා දෙන්න බෑද කියලා. මම මොකද කියන්නේ? ඔව් මතක නැහැ. හැබැයි මම ටිකක් ටිකක් බලන්න නේද? බලලා කියලා දෙන්න කියලා. කවදාකවත් ඉගෙන ගත්තේ ඉගෙනගෙන නැත්නම් මම මේ විශේෂේස්සේ මම අරයට කියනවාද මම ටිකක් බලලා කියලා දෙන්න කියලා. නෑ යන්තම් අර කරලා පරිණතව වෙලා තියෙනවා නම් යන්තම් චුට්ටක් ඒකට ආයෙ හිත යොමු කරපු ගමන් අර ඔක්කොම මතක් වෙනවා නේද? අන්න ඒ වගේ මරණ සතිය හොඳට වඩලා තියෙනවා නම් කෙනෙක් එයාට අවශ්‍ය නම් යන්තම් ඒක පොඩ්ඩක් වඩනකොටම අර කලින් වඩපු සිතුවිල්ල ගන්න පුළුවන්. ගන්න පුළුවන්මද නැද්ද? එහෙනම් අපි මරණ සතියෙන් ප්‍රයෝජන ගන්න තියෙනවා දැන් මේ චිත්තවිසුද්ධි කතාවේදී මරණ සතියෙන් ප්‍රයෝජන ගන්න තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න මොකද කරන්න ඕන? මරණ සතිය වඩලා හොඳට තියා ගන්න ඕනේ. ඒකේ පරිණත කෙනෙක් වෙලා ඉන්න ඕනේ. ඒ වගේමයි කාමච්ඡන්දයට හේතු වෙන ඊළඟ ප්‍රධම දේ තමයි රාගය කියන එක. හරිද? මනුස්ස ශරීර පිළිබඳ තියෙන සුබ හැඟීම කියන එක. ඒ සුබ හැඟීම් හින්දා මනුස්ස ශරීර ප්‍රාර්ථනා කරමින් ඒ වගේ දේවල් ඒ කියන්නේ ප්‍රාර්ථනා කරනවා කියන්නේ මේ මේ දැකීමේ ප්‍රාර්ථනා, ඇසීමේ ප්‍රාර්ථනා, නැවත නැවත නැවත නැවත දකින්න කැමැත්තක් තියෙනවා. එතකොට ඔය සමහර වයසට ගිය අය පවා කිසි තේරුමක් නැති මේ ටෙලිනාට්‍ය දිහාම බලාගෙන ඉන්න ලස්සන ලස්සන අය කතා කරන ලස්සන ලස්සන අය ඉන්න ඒව දිහා බලාගෙන ඉන්න තන තියෙන මොනවද සියුම් කාමච්ඡන්දයන් ඒ තියෙන. ඒවා දැක්කම සතුටක් ඇති වෙන එකයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට ඒ ඒවා අපි තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මේ සුබ හැඟීම් නැති කරගන්න නම් මොකද කරන්න ඕන? අසුබ භාවනාව වඩලා තියාගන්න ඕන. දැන් තේරෙනවා වර්ධනය කරලා තියාගන්නවා කියන්නේ මොකක්ද කියලා. හරිද? එහෙනම් තමන්ගේද අනුන්ගේද සියලුම ශරීර පිළිකුලයි දුගදයි කියලා එක ඇලීම් ගැටීම් නැතුව එක හැඟීමකට වර්ධනය කරගෙන ඒක ඒක සකස් කරලා තියාගන්න ඕන වෙලාවක ගන්න බලාගෙන. ඕන වෙලාවක ගන්නවා කියලා කියන්නේ මොකක්ද? ඕන වෙලාවක අලුත් කරගන්න පුළුවන් කරලා තිබ්බොත් තමයි අලුත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. හරි? ඒ ඒ එහෙනම් කාමච්ඡන්දයෙන් කරගන්න ඒ වගේ දේවල්. ඊළඟට ඔකත් එක්කම ඊළඟට අපිට තියෙනවා ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ ගැටෙන ස්වභාවයන්. ලෝකේ ඉන්න මිනිසුත් එක්කයි ගැටෙන්නේ. එහෙනම් ඒ වගේම අපි කතා කරා මෛත්‍රී භාවනාව ගැන. හොඳට මෛත්‍රිය වර්ධනය කරලා වර්ධනය කරලා වර්ධනය කරලා ලෝකයේ සියලුම සත්වයන් ගැන ප්‍රබල මෙච්චිතක් ඇති වෙන විදිහට ඕන වෙලාවක කලුත් කරගන්න පුළුවන් විදිහට හදලා තියාගන්න ඕනේ. හරිද? ඒකට එහෙම කරලා දැන් තියාගෙන ඉන්නේ. ඊට අමතරව වීරය ආදී දේවල් ඕනේ නැ තීන මිද්ද වගේ දේවල් එනකොට අපිට වීරය ඕන වෙනවා. නේද? ඒ සඳහා අපි මොකද කරේ? බොහෝ අකුසලයන් නැති කරගන්න හැම අකුසලයක් වගේම නැති වෙලා හිතේ ඉෂ්ට කුසලයෙන් පිරීලා යන්න ඕන නම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න ඕන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර තියාගන්න ඕනේ එන්න එහෙම ඒ ඒ බුද්ධානුස්සතිය වර්ධනය කරනකොට අපිට වීරිය උපදිනවා සීය උපදිනවා නේද බෝධි විශේෂයෙන් බෝධිසත්වයන් වහන්සේ ගැන එහෙම මෙනෙහි කරොත් එහෙම අර දුෂ්කර ක්‍රියා කරපු කාලේ එහෙම මෙනෙහි කරපුවාම කට්ටිය කියනවා ආපහු ඇවිල්ලා මට මට කොහොමත්ම භාවනා කරන්න බැරුව හිටිය මම ඒ වෙලාවේ දුෂ්කර ක්‍රියා මතක් කරගත්තා. හරි? මතක් කරගත්තාම මොකද වුනේ මට එකපාරටම ලොකු වීරයක් ඇති වුණා. බුදුහාමුදුරුවෝ මෙච්චර දරුවා නම් මේ දේවල් බෝසත්යන් වහන්සේ විදිහට මමත් මේක දරා ගන්න ඕනේ කියලා දැඩි වීරියකින් මේ කාර්ය කාරණා සිද්ධ කරා කියලා කියනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට ඔය හතර ගැන දැන් අපි හිතමුකෝ. ඔය හතර ප්‍රබල කරලා තියාගත්තා. හරි? දැන් තමයි ඔන්න අපි සාමාන්‍ය ජීවිතේදී මේ හතර භාවිතා කරන ආකාරය මම මේ කියන්නේ ඔය හතර හොඳට ප්‍රබල කරලා තියාගත්තොත් මොකද වෙන්නේ මට බොහෝ අකුසල් වලින් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා බොහෝ අකුසල් වලින් ඇත්තටම කියනවා නම් එතකොට මගේ සිත අකුසල් වලින් මං අතමුදව ගන්නවා නෙවෙයි අකුසල් වලට හිත යන්නේ නැති தත්වයකටපත් වෙලා අරවා ඉදිරිපත් වෙවි ඉදිරිපත් වෙවි නේද කාමචන්දයට වැඩිපුර හිත යනකොට මරණ සතිය මතක් වෙනවා සුභ හැඟීම් වලට හිත යනකොට අසුභ නැවත මතක් වෙනවා තරහට හිත යනකොට වෙනදායේ තරහ යන තැන් වලට අභිභවා මෛත්‍රිය මෛත්‍රිය මෙනෙහි වෙනවා මේ විදිහට මේ විදිහට අපිට ගොඩ වතාවක් ඒ අවශ්‍ය කරන තැනේදී අවශ්‍ය කරන විදිහට මේ කුසලය නැగిලා යනවා අන්න එහෙම කරන කෙනා දැන් ප්‍රායෝගිකව අපි හිතමුකෝ කෙනෙක් ආනාපාන සති භාවනාවයි පුරුදු කරන්න කියලා. ඔන්න දැන් එයා කොහොමද තමන්ගේ චිත්තවිසුද්ධිය ඇති කරගන්නේ කියන එක තමයි මේ කතා කරන්න හදන්නේ පාර. ප්‍රායෝගිකව. දැන් පැවරුම වෙන්නේත් මේක. හරිද? අපි දන්නවා සමුදට හැමදාම අපි මොකක් හරි පැවරුමක් ගැන සාකච්ඡා කරනවා. ඉතින් ඒ ඒ පැවරුම තමයි දැන් මේ කතා කරන්න හදන්නේ. මොකක් හරි එක භාවනාවක් තෝරගන්න. හරි? මොකක් හරි එක භාවනාවක් තෝරගන්න තමන් කරගෙන යන. සමහරට අපි මේ කතා කරපු හතරෙන් එකක් වෙන්න පුළුවන්. සමහරට මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, සමහරට අසුබය වෙන්න පුළුවන්, සමහරට මරණ සතිය වෙන්න පුළුවන්, සමහරට ආනාපාන සතිය වෙන්න පුළුවන්, සමහරට වෙනත් මොකක් හරි තමන් කරන භාවනාවක් වෙන්න පුළුවන්, අනිත්‍ය භාවනාවක්, අනාත්ම භාවනාවක් මොකක් හරි තමන්ට රුචිකත්වයක් තියෙන හොඳ මට සාමාන්‍යයෙන් කරනකොට කෙරෙනවා කියලා තේරෙන අපි දන්නවනේ ඒක එක්කෙනාට එක එක විදිහයි සමහර වෙලාවට සමහරව හරි රුචි කරන්න ගත්තාම පහසුයි ඒක වර්ධනය වෙන බවක් තේරෙනවා අන්න එහෙම හොඳට වර්ධනය වෙන භාවනාවක් තෝරගන්න. ඒ භාවනාව තෝරගෙන දැන් ඒක තමයි මගේ මූලික භාවනාව. හරි? මේ භාවනාවෙන් මම හදන්නේ කොහේයන්ටද? චිත්තවිසුද්ධිය දක්වා මගේ හිත වර්ධනය කරගන්න කියලා තමන් ඒකක් තෝරගෙන දැන් කරන්න පටන් ගන්න ඕනේ. හ්ම් ඒක ඔය සතර කමඨහන එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේක තෝරගෙන මොකද කරන්නේ? මේ දින ටිකේ මේක කරන්න කරලා අපි සාකච්ඡා කරමු. මේ අයට අර දුරකථන අංකයක් අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒවට මේ අද එන ප්‍රශ්නේ අද අහලා ඒක යොමු කරලා තියන්න පුළුවන්. විශේෂයෙන් ඒක හැමතුමක් විදිහට නෙවෙයි හැමෝම උත්සාහ කරන්න ඕනේ. කෙටි පණිවිඩයක් විදිහට එවන්න. හරිද? ඒක තමයි හොඳ කෙටිපණ විදිහක් විදිහට එවන්න ඕනේ ඒ ඒ දුරකථනයට. එතකොට තමයි අපිට ඒවා සාකච්ඡා කරගන්න පහසු වෙන්නේ. හරි? මොකක්ද මම ආයෙ මතක් කරනම් මේ වෙලාවෙත් මතක් කරනම් 0.77යි 499යි 84යි 84 බිඳුවයි 7යි 7යි 499යි 84යි 84 කියන දුරකථන අංකයට කතා කරලා පුළුවන්කම තියෙනවා අපිට කතා කරලා නෙවෙයි ඒකට SMS පණිවිඩයක් එවන්න ඔය තියෙන ප්‍රශ්නේ දාලා. හරි. එහෙම යවපුවාම කරගෙන යනකොට එතකොටයි අපි බ්‍රාස්පින්ද දවසේ ඒක සාකච්ඡාවට ගන්න. හොඳයි. දැන් එතකොට මොකද්ද ප්‍රායෝගික යෙදීම මේක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. දැන් මේවා ලුහු බැඳගෙන එන අය. හරි ප්‍රත්‍යක්ෂාර්ථ තරහ ලුහු බැඳගෙන එන අය. දැන් මම චිත්තශුද්ධි තත්ත්වයටපත් වෙනවා. ජීවිතය අරමුණු බවටපත් කරගන්න පුළුවන් මම චිත්තශුද්ධිය ඇති කරගන්නවා කියලා. හරි එහෙනම් මොකද කරන්නේ අපි හිතමුකෝ ආනාපාන සතිය තෝරගත්තා කියලා දැන් කරන්න පටන් ගන්නවා හරි දැන් අද හැන්දෑවේ උදේ හරි හැන්දෑවේ හරි මම කරන වෙලාවේ හොඳට ඉඳගෙන මම මේක කරා දැන් කර වැඩිගෙන එනවා මෙන්න බලන්න මේක කරගෙන යනකොට මගේ හිත වැඩිපුර කාමචන්දයට යනවා කාමචන්දයට යනවා ඒකුත් කාම අරමුණු වලට හිත යනවා ඒකෙන් තමයි බාධා වෙන්නේ එහෙනම් මම දැනගන්නවා මගේ සිතේ මෙන්න මේ වස්තු ගැන කාමචන්ද වැඩි සමහරට එක එක්කෙනෙක් වෙන්න පුළුවන් දරුවෙක් මුණුපුරෙක් වෙන්න පුළුවන් ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන් ඒකම ඒකම ඒකම දිගටම මතක් වෙනවා බාධා කරනවා හරියට බාධා කරනවා අපි තමු මේ ළඟදී මගේ ජීවිතයට එකතු වෙච්ච යම්කිසි කෙනෙක් කියලා හරිද කෙනෙක් ඉතින් මේ මෙයාවමයි මට මතක් වෙන්නේ දැන් මම දැනගන්නවා මේකත් එක්ක මට මේ චිත්තවිසුද්ධිය ඇති කරගන්න පුළුවන්කම නෑ. එහෙනම් මම මොකද කරන්න ඕන? අර ශරීරය ගැන සුබ හැඟීමක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? කලින් මං අසුබය වඩලා තියාගෙන ඉන්නේ. මතකද මං කිව්වා? නේද? තියාගෙන ඉන්නේ කිව්වා. එහෙම තියාගෙන නැත්තම් දැන් මොකද කරන්න ඕන? අද වැඩේ කරන්න දැන් අමාරුයි. එහෙනම් දැන්වත් කරලා තියාගන්න ඕනේ. නේද? දවස් ගානකට ඉස්සෙල්ලා අර අපි ඉතින් අර මේ පාඩම් කරලා එහෙම නැත්තම් අන්තිම ටිකේ දත් මිටි කාගෙන පාඩම් කරන්නේ අන්න ඒ වගේ තමයි. නේද? මේ සතියේ අපි මේ කියන දේ කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් චිත්තවිසුද්ධිය කතා කරන්න මම මෙච්චර පස්සට ගත්තයි කියලා දැන් තේරෙනවද? මම බලාපොරොත්තු වෙනා යම් කිසි පිරිසක් සතර කමටහන මේ වෙනකොට වර්ධනය කරලා ඇති කියලා ඒ ඒ සතිවලවත්. හරිද? එහෙම වුණා නම් මොකද වෙන්නේ? ඔන්න ආනාපාන සතිය අද පටන් ගත්ත කරන්න ගියාම මගේ හිත හරියට මොකක් හරි එක පුද්ගලයෙක් හෝ මොනවා හරි ඒ වගේ එක්කෝ විවිධ අය දිහාවට කාම කාම අරමුණු වලට යනවා. එහෙනම් මොකද කරන්නේ? වැඩේ පොඩ්ඩක් නවත්තලා මරණ සතිය වඩනවා. නැත්තම් කෙලින්ම රාග ආදී කෙලෙස් ධර්මවලටම නංගේ අසුබ සුබ හැඟීමකට නම් උනේ අසුබ වඩනවා. අන්නේ අසුබය වඩනකොට මරණ සතිය වඩනකොට දෙකෙන් එකක් වඩලා බලනවා. අඩු වුණ නැත්තම් අනිත් එක කරනවා. නේද? එහෙම කරනකොට ඒකට වැඩි වෙලාවක් යන්නේ ඒ සිත වර්ධනය කරගන්න ඒ හැඟීම මට හොඳට මතකයි. දැන් සමහර අය ඉන්නවා ඔය දින පහේ වැඩසටහන් වලදී මරණ සතිය වර්ධනය කරපුවා ඉන්නවා ලොකු හැඟීමක් ඇති වුණා මරණ සතියේ. හරිද? මරණ සතියේ හින්දා ප්‍රබල හැඟීමක් ඇති කරගත්තා ඉන්නවා. එතකොට ඒ වෙලාවේ ඒ හැඟීම ඒ කාලේ ඇති කරගත්තට පස්සේ පින්නත් නේ ඒක නිකන් මහා ගැඹුරු දැනීමක්. නෙක්ඛම්ම සංකල්පනාවක් ඒක. ඒ කියන්නේ තදින්ම මේ හැම දෙයකින්ම අයින් වෙලා නිකන් සුවදායක තත්ත්වයටපත් වෙච්ච හැඟීමක් මරණ සතියෙන් ගන්න පුළුවන්. ඒ හැඟීම යම් වෙලාවක මේ හැමදේම අනිත්‍යයි හැමදේම අනිත්‍යයි කියන හැඟීම අරගෙන තිබුණා නම් මරණ සතිය යම්කිසි දවසක එයා හොඳට වර්ධනය කරලා දැන් ඒ එහෙම කරපු කෙනාට ඒ අර ඒ ඒ නෙක්කම්ම සුවදායක හැඟීම මේ භාවනාවේ දැන් දැන් ඒක යටපත් වෙලා තියෙන්නේ. මෙයාට මේකෙදි මේ විසිරෙන්න ගත්තට පස්සේ හොඳට එයා මොකද කරන්නේ? ඔක පොඩ්ඩක් නවත්තලා අරක පටන් ගන්නවා. අරකාය පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? අර පරණ හැඟීම එතෙන්ට යෙදෙනවා. හරිද? පරණ හැඟීම එතෙන්ද එතන මතක නැද්ද මම කිව්වා? අර මොන හරි විශේෂ ශේෂ්ත්‍රයක් ගැන අමතක වෙලා තියෙනකොට යන්තම් බලපු ගමන් ඔක්කොම ටික මතක් වෙනවා වගේ මේ කායසරයක් එතෙන්ට එනවා. ඒ ආපම එයා දැනගන්නවා මරණ එයාට එයාට හොඳට තේරෙනවා අර කාම අරමුණ ගිලිහි ගිලිහෙන බව තේරෙනවා. හරිද? ඒ ගිලිහෙන බව තේරෙනවා. අන්න එතකොට එයා මොකද කරන්නේ? හරි. එහෙනම් මම මොකද කරේ? මගේ වැරද්දට බෙහෙත් කරගත්ත මම. දැන් හරි එහෙම කරලා බලන්න පින්නත් මේ අපි වෙන් අපි කරන්නේ හුඟා කලකට කාමචන්දයක් ආවට පස්සේ නැගිටලා යනවා දැන් අද මෙච්චරයි ඒ හිත විසිරලානේ විසිරචාම අදට මෙච්චරයි භාවනා කරන්න පුළුවන් අද ආය බෑ කියලා යනවා යන්න හරි එහෙම කරන්නේ නැතුව අර වගේ තව උත්සාහයක් අරගෙන අන්න අර මරණ සතිය හරි අසුභ භාවනාව හරි වර්ධනය කරලා වර්ධනය කරපු ගමන් මේ මට තේරිච්ච පීඩාකාරී තත්ත්වය මොකද කාමච්ඡන්ද ආදී සියලු දේ හින්දා අපිව රත් වෙනවා දැවෙන ගතිය තියෙනවා එහෙනම් මොකද වෙන්නේ? අර පීඩාකාර ගතිය එකපාරටම නැති වෙලා ගියා කියලා මට තේරුණා. තේරුණාට පස්සේ මං ආය අර කර කර ඉන්න ඕනද? නෑ. ඒක නවත්තලා මගේ ආනාපානය හෝ කරගෙන යන අනිත්‍ය භාවනාව හෝ අනාත්ම භාවනාව හෝ කරගෙන යන භාවනාවට නැවතාව සෝදායකව ආශර කරා. ඔන්න ඔය වැඩේ කරන්නේ කීයෙන් කී දෙනාද කියලා කියන්න බලන්න. නේද? භාවනාවක් කරන්න ගියාම ඔන්න ඔය වැඩේ කරන්නේ ඉතාම අඩුවෙන්. හරිද? ඉතාම අඩුවෙන් තමයි කෙනෙක් ඕක කරන්නේ. ඊළඟට ආය භාවනා කරගෙන යනකොට ඔන්න ඒක පාටම ආය ඔන්න මොකක් හරි මේ ළඟදි ගොඩ ගැහිච්ච නැත්නම් ඒ වෙලාවේ ඇතිවෙච්ච අද උදේ ඇතිවෙච්ච තරහක් තියෙනවා. හරිද? තරහින්ද මොකද වෙන්නේ? හිත නොසන්සුන් වෙලා මේකින්ද යම්කිසි ගැටලුකාරී තත්යකට පත් වෙලා ඉන්නවා කියලා හිතන්න. එහෙම වුණා. දැන් මේක මේ චිත්තවිසුද්ධිය කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම නෑ ඒකාග්‍රව භාවනාවක් වර්ධනය කරන්න පුළුවන්කමක් නෑ. අන්න දැන් මොකද කරන්නේ? කලින් කරලා තියෙනවා මෛත්‍රිය. මට හොඳට මතකයි මෛත්‍රිය කරන වෙලාවේ මම කොච්චරනම් මට මේ සියලු දෙනා කෙරෙහි මිත්‍රත්ව හැඟීමක් ඇති වෙලා හොඳට මම මේක වැඩුවා කියලා මට මතකයක් තියෙනවා කියලා හිතන්නේ. එයා මොකද කරන්නේ? මේ අද මේ වෙනකොට ඒක යටපත් වෙලා තියෙන්නේ. ඒකෙන්ද මොකද කරන්නේ? වේගෙන් ආයතරය ඔක්කොම පැත්තකින් තියලා මෛත්‍රී භාවනාව වර්ධනය කරනවා. ඒක මේ අර කලින් කරා වගේ පැය ගාණක් යන එකක්ද? නෑ නෑ නෑ. කරලා තියෙන්න ඕනේ කියන්නේ ඒකයි. යම් විශේෂයක් හදාarලා තිබ්බත් යන්තම් මතක් කරගන්නට ඔක්කොම ටික මතක් වෙනවා වගේ මෛත්‍රිය මෙනෙහි කරනකොට ඔන්න මොකද උනේ? මෛත්‍රිය වර්ධනය වුණා. හරි. දැන් එයාටම තේරෙනවා තරහයෙන් වුණා. තරහයෙන් වෙනකොට තේරෙනවා. හරි තරහෙන් පීඩාව වෙන විදිහට ඉන්න කෙනාට තරහයෙන් වෙනකොට තේරෙනවද නැද්ද? ඒක තේරෙනවා ඒක සම්පූර්ණයෙන් අහවසි වුණා කියලා. එයා ආයෙසරයක් වෙනවා තමගේ භාවනාවට. ඔන්න කරගෙන යනකොට කෙනෙකුට වීරිය මදි වෙලා නිකන් කම්මැලි වෙලා ආලස වෙලා වැටිගෙන ඉන්නවා වගේ ඉන්නා. ඒකෙන් ගැලවෙන්න බෑ. දැන් එතකොට මොකද කරන්නේ? හොඳට වර්ධනය කරලා තියෙනවා මම බෝධිසත්ව ගුණ ගැන මෙනෙහි කරලා කරලා කරලා කරලා කරලා බුදු ගුණ ගැන මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේ කරපු කැපකිරීම ගැන මෙනෙහි කරලා හොඳට බුද්ධානුස්සතිය වඩලා තියෙනවා. බුද්ධානුස්සතියෙන් එක දවසක් හිතා ප්‍රබල ස්තරන් වුණා. එහෙනම් මොකද කරන්නේ? බුද්ධානුස්සතිය අරගෙන ටිකක් වෙලා කරන කරපුවාම එකපාරටම වීරිය වීරිය සම්පන්න සිතුවිල්ලක් එනවා. අර ඔක්කොම යට වෙලා යනවා. ඔන්න ඔය විදිහට මම අහනවා මේ අයගෙන් හතරම ඔය විදිහට බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන භාවනා හතරෙන් අපිට බැයිද සාමාන්‍ය ජීවිතයේ එන බාධා නේද? එක එක භාවනාවක් වර්ධනය කරන්න ගියාම එන සියලු බාධා අයින් කරගන්න ඔය හතරෙන් පුළුවන්ද බැයිද? පුළුවන්. නේද? එහෙනම් ඔය හතර වර්ධනය කරගෙන ගියොත් අපිට චිත්ත විසුද්ධිය කියලා කියන චිත්ත ඒකාග්‍ර මට්ටමකට තමන් කරගෙන යන භාවනාවක චිත්ත ඒකාග්‍ර මට්ටමකට යන්න පුළුවන්කම තියෙනවා. හොඳයි මේක මෛත්‍රියෙන් ඉස්සරහට යන්න යන එක්කෙනා කියලා කියන්නකෝ. එතකොට යාට තරහෙන් බාධා එන ප්‍රමාණය ගොඩක් <clears throat> අඩුයි. හැබැයි රාගයෙන් බාධා එන්න පුළුවන්. එහෙම ආපු වෙලාවක අසුබ සුබ හැඟීමෙන් බාධා ආපු වෙලාවක එයා ඒක නවත්තලා අසුබය කරනවා නේද? කාමචන්දෙන් බාධා ආවොත් මරණ සතිය වගේ දේවල් කරනවා. තීන විද්‍යෙන් බාධාවක් ආවොත් බුද්ධානුස්සතිය කරනවා. එහෙනම් අපි දැනගෙන සිහියෙන් මේවා කරනවා. හරි? එතකොට මේවා වර්ධනය කරගෙන තියෙන අය හරි අපූර්ව උපක්‍රමයක් හදන වෙලාවකට. හරිද? ඕන වුණත් නැතත් කමක් නැහැ. හරිද කියලා. හැබැයි වර්ධනය කරගෙන තියෙන කෙනෙකුට ලස්සන වැඩක් කරන්න පුළුවන්. එයාලා අපි දැකලා තියෙන පූර්ව කෘත්‍ය විදිහට කියලා සමහර වෙලාවට අපේ ගුරුවරු අපිට කියලා දෙලා තියෙනවා සතර කමට අහනවා චුට්ටක් කරලා ඉන්න අනිත් ඒවා කරන්න ඉස්සෙල්ලා කියලා. හරි අපේ ওই භාවනා වර්ධනය කරපු කෙනෙක් පින්නන්නේ මොකද කරන්නේ? අනිත් භාවනාවට ඉස්සෙල්ලා මෛත්‍රිය චුට්ටක්ලා කරලා ඉන්නවා. එතකොට යාළ අර මෛත්‍රිය කලින් ඇති කරගත්ත උත්කෘෂ්ඨ හැඟීම එනවා. හරිද? අසුබය කරලා ඉන්නවා. එතකොට යතිවෙච්ච උපරිම හැඟීම එනවා. මේ හතරින්ම හින්දාට හොඳ හැඟීමක් ඇති වෙලා තියෙන දැන්. හතරම කරනවා චුට්ටි චුට්ට. කරනකොට අර ප්‍රබල හැඟීම එනවා. ඒ කියන්නේ හතරම මතක් කරගත්තා කියන එක හොඳට. දැන් මොකද කරන්නේ? අදාළ භාවනාව පටන් ගත්තොත් ලේසියකට එහාට මෙහාට යන්නේ මේක නොදැනගත්ත අපේ අය මේ ක්‍රමේ දන්නේ නැති අය කාගෙන් හරි අහගෙන භාවනා කරන්න ඉස්සෙල්ලා සතර කමටහන වඩන්න ඕන කියලා. හරිද? කලින් කරලා නැහැ ගොඩක්. කරන්නෙත් නැහැ. කරන් ඉස්සෙල්ලා ඔය සතර කමටහන දාලා වාක්‍ය ටිකක් ඉතින් කියනවා. ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ඔන්න ඒක කියවනවා සියලු සත්ත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා කියනවා. ඉතින් අර අර පරණ ලොකු හැඟීමක් එන්නේ එන්නේ නැහැ ඒ කට්ටියට කොයි වෙලාවට කෝකද කරන්න කියලා හිතාගන්න බෑ. ඇත්තටම කලින් ප්‍රබල කරලා තියෙන කෙනෙකුට එක හැඟීමකට ප්‍රබල වෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් අන්න එතකොට අපිට අපි කරන භාවනාවෙන් චිත්ත විසුද්ධිය දක්වා යන්න පුළුවන්කම තියෙනවා ওই විදිහට ඒක වර්ධනය කරොත්. ওই විදිහට වර්ධනය කරොත් චිත්ත විසුද්ධිය දක්වා යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපිට කෙලෙස් ධර්ම වලින් බාධා එන්නේ නැතුව ඒවා විස්කම්බන වශයෙන් යටපත් වෙන අවස්ථාවට කියනවා චිත්ත විසුද්ධිය කියලා. හරිද? එහෙනම් ওই தත්ත්වයටපත් වීම තමයි අපි භාවනා කරන කෙනෙක් විදිහට බලාපොරොත්තු වෙන தත්ත්වය. ඉතින් අද දවසේ අපි මේ ගැන සාකච්ඡා කරා. ඔන්න දැන් පැවරීමක් තියෙනවා. අද බලන්න මේක මේ හතර ආකාරයකින් බාධාවක් නැති වෙන්න ඉස්සරහට ගන්න යම් කිසි දුරක් කරලා බලන්න. හෙට අපි තව ටිකක් මේ ගැන කතා කරනවා. අනිත් ධර්ම සාකච්ඡාවේදීත් කතා කරනවා. එතකොට මේ සතිය චිත්තවිසුද්ධිය සඳහා වෙන් වෙච්ච සතියක් ඒ පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කරමු. හොඳයි. එහෙමනම් අද දවසේ අපේ මේ ධර්ම දේශනා කටයුතු මෙතකින් නිමා කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසට අවශ්‍ය කරන ඒ දායකත්වය ලබා දුන්නේ අද දවසේ මේ ස්ථානෙට ඇවිල්ලා මේ පරිසරයේ ඉඳලා මේ මාගෙත් එක්ක එකතු වෙලා මේ ධර්ම ශ්‍රවණය කරපු පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසය මම ධර්ම දේශනා කරපු ආනිසංස අපි ප්‍රාර්ථනා කරමු අපි හැමෝම මේ දායකත්වය ලබා දුන්න පින්නන්ත පිරිසට උතුම් ධර්මාවෝදය සඳහා මේ ධර්ම දානමය දායකත්වය හේතු වේවා අපි කළ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.